භග්ගෝ පණ්ඩු පලාසෝව දානිසී යම පුරිසා පිචතං උපට්ඨිකා වියෝග මුකේ චතිත්තසි පාඨයම් පිචතේන විඤ්ඤති පණ්ඩුවන් මුල කුලයක් යම දූතයනුත් එළඹී ඉන්නේ පිටදී මෙහි දොරටු එහිය ඉන්නේ ගෙන යන පිනකුත් නැතිවයි ඉන්නේ සෝකරෝහි දීපමත්තනෝ කිප්පං වායම පණ්ඩිතෝ භව නින්දන්ත මලෝ අනංගනෝ දිබ්බං අරිය භූමිමේහිසි තමහට එලියක් ඇති කරගන්නේ නුවණින් පිහිටක් නතු කරගන්නේ සිඳ කෙලෙසුන් මාල නිකෙලේ ච දානිසි සම්පයාතෝ ච යමස්ස සම්තිසේ වාසෝපි ච තේනත්ථියන්තරා පාඨයම්පි ච තේන විඤ්ඤති ඔබ දැන් ඉක්මුණ වයසෙහි ඉන්නේ යම රජු ළඟටය පැමිණ සිටින්නේ මග නවතින්නට තැන් නැතිවන්නේ ගෙන යන කුසලුත් නැතිවයි ඉන්නේ සෝකරෝහි දීපමත්තනු කිප්පං වායම පණ්ඩිතෝ භව නින්දන්ත මලෝ අනංගනෝ නපුන ජාති ජරං උපේහිසි එහෙයින් තමහට එලියක් ගන්නේ නැනැතිව වහ වහ විරිය කරන්නේ කෙලෙසුන් කනේ කනේ කම්මාරෝ රජතං සේව නිද්දමේ මල මත්තනෝ නුවණැති ජනයන් ටික ටික කින්නේ රන් කරුව කුමෙන් රිදීෙහි උන්නේ මල හරනාලිසේ පිරිසිදුවන්නේ තම කෙලෙසුන් මල සිඳ හරිමින්නේ අයසාව මලං සමුත්ථිතං තදුත්ථාය සමේව කාදති එවං අතිධෝනචානිනං සකකම්මානි නයන්ති දුංගති යක්කඩින් නැගී මල ඒකම කන්නේ එය වනසාලී මයි ඉන්වන්නේ එලෙස සිහිනුවනින් තොරවන්නේ තම අකුසල් නිරයට ගෙන යන්නේ අසඤ්ඤාය මලාමන්තං අනුත්ථාන මලාඝරා මලං වන්නස්ස කෝ සංඤං පමාදෝ රක්ඛතෝ මලං නොකියන මන්තර අමතක වන්නේ අලස වූ පවුලක් දියුණු නොවන්නේ කුසීත කම සිරුරටද එවන්නේ තමාව රක්න වූ හට මලවැන්නේ මලික්ඛියා දුච්චරිතං මච්ඡේරං දදතෝ මලං මලාවේ පාපකා ධම්මං අස්මින් ලෝකේ පරම් හිච දුසිරිත අංගලට මලයක් වන්නේ මසුරු කාමයේ දෙන්නට මලවන්නේ මිලොවත් පරලොව දෙලොවම වන්නේ අකුසල් මල බවමය දැනගන්නේ තතෝ මලා මලතරං අවිඤ්ඤා පරමං මලං ඒතං මලං පහත්වාන නිම්මලා හෝත භික්ඛවෝ ඉහෙම මලතම බලවත් වන්නේ නොදැනීමයි ඉහෙලම මලවන්නේ ඉහෙයිනි සුදනෙමි එය වනසන්නේ වනසා එමගින් නිර්මල වන්නේ සුජීවං අහිරිතේන කාකසූරේන දංසිනා පක්ඛන්දිනා පගම්බේන සංකිලිටේන ජීවිතං කිසිවෙකු ලජ්ජාවෙන් තොරවන්නේ නම් කවුඩ කුමින් පැහැර ගිලින්නේ ගුණමකු සකිලිටි තන තන යන්නේ වේනම් තාච දුඤ්ඤේවං නිච්ඡං සුඛි ගවේසිනා අලීනේනප්පගම්බේන සුද්ධා ජීවේන පස්සතා ලජ්ජා ගුණයෙන් යුක්තව ඉන්නේ නිවැරදි පිරිසිදු බවද යහපත් දිවි පැවතුමද සිතන්නේ අපහසුවෙන් තම දිවිය ගෙවන්නේ යෝපානමස්සි පාතේති මුසාවාදං ච භාසති ලෝකේ අදින්නම් ආදියති පරදාරං ච ගච්ඡති සුරාමේරය පානං ච යෝ නරෝ අනුයුඤ්ජති ඉදේවමේසෝ ලෝකස්මින් මූලං කනතියක්තන යම් කිසිවෙක් පරපන වනසන්නේ ඒවාගිම සුරකම්දේ මමද යන්නේ බොරු කීමත් ඒ ලෙසම කරන්නේ මත් තෙන්ගීමත් නිතර කරන්නේ නම් ඔහු මේ ටික සමග කරන්නේ මේ ලොවදිම තම මුල සිඳගන්නේ වීමයි එහෙයින් වෙනසී යන්නේ එවං භෝ පුරිස ජානාහි පාප ධම්මං අසඤ්ඤතා මාතං ලෝභෝ අධම්මෝ චිරං දුක්ඛාය රන්ධයුං පින්වත එහෙයින් මෙය දැනගන්නේ කවුකම් වල හැම සංයම වන්නේ ලෝභය අදහම වෙත නොම යන්නේ වේවා බෝකල් දුක නොරඳන්නේ දදාති වේ යථා ඡන්දං යථා පසාදනං ජනෝ තත්ථයෝ මංකු භාවං වා පරිසම්පාන භෝජනේ නසෝ දිවා වාරක්තිං වා සමාධින් අධිගච්ඡති සදහැති හැටියට දන දන් දෙන්නේ අන් අය ගැන මතු බව නොකරන්නේ ඉවැනි අයට දිවරෑ එකකින්නේ සමාධියත් සිත වීම නොවන්නේ යක්ඛ චේතං සමුච්චින්නම් මූලගච්ඡං සමුහතං සෙවේ දිවාවාරක්ඛින් වා සමාධින් අධිගච්ඡති අනිත් කෙලෙස් අදහම් සමගින්නේ යමිත් විනම් මකු බව සිඳලන්නේ එසෙව් ආයට දිවාර එකකින්නේ සිතෙහි සමාධිය වීමය වන්නේ නත්තිරාග සමෝග්ගී නත්ති දෝස සමෝගහෝ නත්ති මෝහ සමංජාලං නත්ති තණ්හා සමානදී රාගය වැනි ගින්නක්ද නොවන්නේ දෝසය වැනි ගැන්මක්ද නොවන්නේ මෝහය වැනි ජාලයක් නොවන්නේ තණ්හාවට සම ගඟක් නොවන්නේ සුදස්සං වඤ්ඤං අඤ්ඤේසං අත්තනෝ පනදුද්දසං පරේසං හිසෝ වඤ්ඤානි ඕපුනාති යථා භුසං අත්තනෝ පනචානේති කලින් වෙකිතවා සතෝ අනුන්ගේ වරදයි හොඳින් දකින්නේ තමන් වරද හරියට නොපෙනෙන්නේ අනුන් වරද උපුටා පින්වන්නේ තමන් වරද සංගවා වලහන්නේ හරවඤ්ඤානුපස්සිස්ස නිච්ඡං උඤ්ඤාන සංඤිනෝ ආසවාතස්ස වණ්ඩන්ති ආරාසෝ ආසවක්ඛයා අනුන්වරද හැම විටම දකින්නේ නිතරම නිතරම දුස් පවසන්නේ ඉන් ඔහු කෙලෙසුන් තව වඩවන්නේ කෙලෙසුන් නැස්මෙහි ඈතට වන්නේ ආකාසේ පදං නත්ති සමනෝ නත්ති බාහිරේ පපංචාබි රතා පජානිප්පපංචා තථාගතා අහතේහි පාසටහන් නොනැගින්නේ වෙනත් සසුන් වල සමන නොඉන්නේ ජනයන් තණ්හාමන්හි ඇලෙන්නේ බුදුවරු නොපමා වූ වන් වන්නේ වාසේ පදං නත්ති සමනෝ නත්ති බාහිරේ සංඛාරා සස්සතානත්ති නත්ති බුද්ධානමින් යතං අහසෙහි පාසටහන් නොමවන්නේ බාහිර සත්නෙහි සමන නොවන්නේ ඇති වූ දේවල් සදා නොවන්නේ බුදුවරුන්ගේ සිත් සසල නොවන්නේ